නිදහසේ නිල්ගුවන පුරා සමුද්‍රයෙන් 1.5 රන්ගිරි ශ්‍රී ලංකා බක්මී විලුවා සාහිත්‍යයක මුදලාවලෝකනය. රසින් මිහිර දැන්න කැතිව වෙලී ඉතිරියේ නියම බොහොම ආදරණීය විනාඩි කිහිපේ බවට ඔබපත් කරවාගන්නින් සිංහල සිනමාවේ තියෙන ගීතමය රසය වෙඳින්න අපි අවස්ථාව හදලා දෙනවා. ඉතින් ඔබ බොහොම ආදරයෙන් ලංකාවේ විතරක් නෙවෙයි අන්තර්ජාලය ඔස්සේ අපි රසවින්දනය කරන පිරිස විදිහට මේ ගීතවලට ආදරය කරමින් අපත් එක්ක රැඳෙනවා. අපි මුල්ම ගීතවල ඒ රසය මිහිර පමණක් නෙවෙයි මේ චිත්‍රපට ගැනත් ඔබට රසවින්දනය කරන්න අවස්ථාව හදලා දෙමින් තමයි බක්මී විල්ලුව සමීප කරන්න. අපි වැඩසටහන් 500කට වැඩි සංඛ්‍යාවක් සිංහල සිනමාවේ මේ ආදරණීය මතකයන් එක්ක විවිධ ආකෘතික ස්වභාවයන් ඇතුලේ මේ ගීතමය රසය විඳ ගන්න අවස්ථාව හඳුන්වන. ඉතින් අද එවැනි ඔබ ඉල්ලපු ගීතත් එකතු කරගෙන තම රසවත් ගීතාවලියක මිහිර විඳ ගන්න ආරාධනා කරනවා. රැඳෙන්න මේ සිංහල සිනමාවේ ඒ ආදරණීය මතකය මතකෙ විල්ලුව. Thank you. මගේ ආදරයේ ඊළඟ තීරය ගීතය රසවින්දේ ලලිත් මහත්තයා 1964 වසරේ තිරගත වුණු සුබ සරණ සැපසිතේ කියන චිත්‍රපටයට අඩංගුණු ගීත. ඔව් මේ ගීතේ ගායනා කළේ තා පෙරේරා සමග රොයිනෝල්ඩ්. සිවා චිත්‍රපට වෙනුවෙන් එස්.එන්. සිවසුබ්‍රමණියන් චිත්‍රපටයේ නිෂ්පාදනය කළ අධ්‍යක්ෂ ලෙක්කලේ සෝම්සේකරන්. සංගීතවත් කළ ආර් මුත්තුසාමි. චිත්‍රපටයේ ප්‍රධාන චරිතවලින් පැවවා ප්‍රේම් ජයන් දීපද රචකයා කහා සිනමා වංශකතාවේ වැඩිහිටියන්ට පමණක් සීමා වුණු පළමුවෙනි චිත්‍රපටයේ විදිහට තමයි මේ චිත්‍රපටය සුබකරන සතුටේ මුද්‍රාව ලැබෙන්නේ. අපි යමු දෙවෙනි ගීතයට. අද දවසේ අපි තෝරලා තියෙන දෙවෙනි ගීතය තෝරාගන්නේ සිහිනේ චිත්‍රපටයෙන් 1959 ජූලි මාසයේ 3 වෙනිදා තමයි මේ චිත්‍රපටය පෙරගත වුනේ. ඔබට මේ ගීතය ඇහෙන්නේ ගොඩක් කාලයකට පස්සේ වෙන්නේ නැති සමහර දෙනෙක් පළවෙනි වසරේ වෙන ගීතයක් වෙන්නේ නැති. අපි අහමු මේ ගීතය. ඉතාම රසවත් වුණු ගීතයක්. ඔව් මේ මේ චිත්‍රපටයේ මේ ගීතය අහන්න ඉස්සෙල්ලා පුංචි දෙයක් මතක් කරන්න ඕන අපි අසන්නන්ට. අද මේ පෙළගස්සලා තියෙන ගීත සියල්ලම ඔබ විසින් ඉල්ලුවීත් අර ලිපි ගොඩක් අපිට එවන්න ඕනේ හැමදාම ඒක එවනෝනේ මේ ලිපි වලින් මම තෝරාගත්ත වැඩි නැහුණු ගීත තමයි අපෙන් රසිකෙන් ලියලා තිබුණේ. මේ සීනේ චිත්‍රපටයේ ගීත ඒ ගීතයක්. MBB අමරසිංහ නිෂ්පාදනය කළ අධ්‍යක්ෂණය කළේ ටී චානකී රාම්. ඒජේ දසල්සා ගීත රචනා කළා සංගීතවත් කළා පාන් දුරංගන්. ඩොමී ජයවර්ධන එස් ජානකි අතින් පිරිස තමයි මේ චිත්‍රපටයේ මේ ගීතේ ගායනා කළේ ආයෂා වීරකෝන් ඩොමී ජයවර්ධන ප්‍රධාන චරිත රංගපෑවා මේ චිත්‍රපටයේ ඩොමී ජයවර්ධන දිත්ත රංග චරිත නිරූපණයක් කරනවා එක් චරිතයක් චරිතයක් අනෙක් චරිතේ කළු චරිතයක් බටහිර චිත්‍රපටයක් වුණු වෙන් ඩේටා නම් වුණු චිත්‍රපටයේ කතාව තේමා කරගෙන තමයි මේ සිහිනේ චිත්‍රපටය එදා නිර්මාණය වුණේ. Hey! La la la la, ram pam pam pam. අරන් කොළුව අපේ නිර්දියේ පන්නා හිතට අරන් කොළුව අපේ නිර්දියේ තියෙන තාලයට මේ මధుර ගීතය පන්නා හිතට අරන් අපේ නිර්දියේ පන්නා හිතට අරන් කොළුව පැහැදිලිව තමයි ඒ නිසා තමයි විශ්වාසයෙන් ඔබ අපෙත් එක්ක හැමදාම රැඳලා ඉන්නේ මට විශ්වාසයි ඊළඟ ගීතයත් එහෙම නිතර රොයසන ඉතාම රසවත් වූ ගීතයක් අපේ මිතුරන්ට කාලෙකින් අහන්න ලැබෙන ගීතයක් බවට පත් වෙනවා විශේෂයෙන් මම හිතන බක්මීලෙන් විතරද මේ වගේ ගීතයක් අහන්න පුළුවන්කම ලැබෙන්නේ අද සුහද දිවිපිදුම චිත්‍රපටය 1962 වසරේ මේ මාසේ 9 වෙනිදා තිරගත වෙනවා මෙන්න මේ චිත්‍රපටය තමයි මේ ගීතය අඩංගු වන්නේ නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කළේ රොබින් තම්පෝ සංගීතවත් කළා ආර් මුත්තුසාමි දීපද රචකයා චිත්‍රනන්ද අබේසේකර ගීතය ගායනා කළා සිරිවි හිමන් මේ ගීතය අඩංගු රූපරාමයේ රඟපෑවා බොන්පස් ෆර්නෑන්ඩු බොන්පස් ෆර්නෑන්ඩු ක්ලාරිස් සිල්වා අශෝක පොන්නම් පෙරුමාදී මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කළා ඩොමිගියා වර්ධන සහ ළමාමිලි ශාමා ආනන්ද සමග කුරුල්ලු පියමා යති සුවක ගා කොළ නැලවේ මල් පිපි පියේ ඕ පාදක මේ වාගේ බලන්න ලස්සන ආකාශේ පසුරෙනවා මාගෙන සොයන්න කිසිවෙකු නෑ මං යන්නේ කෙනෙකුට අතපාලා නෑ කාටත් මගේ හිත දීලා බලන්න ලස්සන ආසාකේ ලෝකියම යති සුවසේ ගාතොල නැලවේ මල් පිපි දියේ ඕමෑ කිසි බාධක මේ වාගේ බලන්න ලස්සන ආ මට දැනුනේ නෑ කිසිම බරක් මට නෑ මෙලොවේ ඉරිහය බාධක මට දැනුනේ නෑ කිසිම බරක් මට නෑ මෙලොවේ නෑ සංකාප සංවේගේ ඇතිවිලා මං සමදා ඉන්නේ තන තේලා බලන්න ලස්සන ආ මේ වාගේ කලන්න ලස්සන ආ රස විඳින ආදරණීය ඔබට අපි නිරන්තරයෙන් මතක් කරන ඔබ කැමති ගීත තියෙනවා නම් අහන්න ආශකරණේ විතරක් නෙවෙයි කොහෙන්වත් ඇහෙන්නේ නැති ගීත තියෙනවා නම් අපිට ඊළවන්න ඒ අවස්ථාව අපි උදා කරලා දීලා තියෙනවා කියලා මම හිතන්නේ ඒකට හොඳ උදාහරණයක් තමයි අද ලලිත් මහත්මයා මතක් කරා වගේ මේ සියලු ගීත අපි තෝරාගත්තේ අපිට ලිපි සහ තැපැල්පත් වලින් නෙවා තිබෙන ඒලීම් වලින් ඒ වගේ නිතර නොඇසෙන ගීත වල තමයි වැඩි අවස්ථාවක් ලබා දුන්නේ හැමදාම ඇහෙන ගීත අපි ටිකක් පස්සට තියාගත්තේ ප්‍රචාරය කරන්නේ නිසා ආදරණීය ඔබට අපි මතක් කරන අපේ වැඩසටහන පිළිබඳ අදහස් යෝජනා මේ සියල්ලත් අපිට දෙලවන්න පුළුවන් නිෂ්පාදක බක්මීවිල්ලුව රන්ජිත සුලංකා ගුවන්විදුලිය දඹුල්ල කියන අපේ ලිපිනයට. අපි ඊළඟ ගීතයට යමු. ඊළඟ ගීතය අපි තෝරාගෙන තියෙන්නේ සුරතලේ චිත්‍රපටයෙන් 1956 සැප්තැම්බර් මාසේ 19 වෙනිදා මේ චිත්‍රපටය තිරගත වන්නේ. ධර්මදාස වල්පොල මේ ගීතේ ගායනා කරනවා එදා රවීන්ද්‍ර රූපසේන දෙන්නේ. සුරකදී චිත්‍රපටය නිෂ්පාදනය කළ ජබීර ඒකාදර අධ්‍යක්ෂකවරයා සුනිල් පී අබේරත්න සංගීතවත් කළේ ටී.ආර්. පාපා දීපද රචකයා ඩබ්ලිව් නිල්සන් සිල්වා මේ චිත්‍රපටයේ රවින්ද්‍ර රූපසේන දීනාද සිල්වා ආනන්ද ජයරත්න රෝහින් ජයකොඩි චිත්‍රපටයේ ප්‍රධාන චරිත රංගපෑවා Thank you. කුසිතරේ යගේ තිරු නරඹනේ දණ්ඩක ධනපති මුන්නේ කුලි සිත අපි හීලා ගීතය. නැත්නම් ඒ වගේම රසවත්ුණු ගීතයක්. මේ ගීතය 1957 වසරේ තිරගත වුණු සූර්යා චිත්‍රපටයට ඇතුළත් වුණු ගීතයක් වලිත් මහත්ය. මම හිතන්නේ මේ ගීතය අපි කීප වතාවකදී මේ ඉදිරිපත් කරලා තියෙනවා කියලා මතකයකුත් තියෙනවා මගේ. නමුත් මේ ගීතේ මම හිතන්නේ තව රසවත්ුණු ගීතයක්. මේ මුල් ගීතය අහන්න ලැබෙන්නේ බොහොම විරල අවස්ථාවක. ඉතින් මේ චිත්‍රපටයෙන් අපි තෝරාගත්ත ගීතේ අහන්න ලබා දෙමු ඉන්ද්‍රාණී විජේ බණ්ඩාරයන්ගේ හඬින්. ශූරයා චිත්‍රපටිය නිෂ්පාදනය කරන්නේ පිරිත්තුගාමන් කියන දමිළ චිත්‍රපටියේ කතාව හරහා චිත්‍රපටය නිෂ්පාදනය කරන සීමා සහිත සීමා සමාගමේ කේ ගෝරත්න මහතා අධ්‍යක්ෂකවරයා පී.ආර්. සුන්දරම් දක්ෂිණ මූර්ති සංගීතවත් කළ චිත්‍රපටයේ ගීත රචනා සියල්ලම කරුණාරත්න අභිෂේකව ශූරින් සතුයි මේ ගීත ගාන ක්‍රමින් ගාන විජේ බණ්ඩාර ඒ වගේම තමයි චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කළ ඇල්ෆ්‍රඩ් දිගිරිමාන කාන්ති ගුණසිංහ රෝහි සංගීතය රෝහිණී ජයකොඩි ලැබි රණසිංහ ක්‍රිස්ටිනා ප්‍රදාන්තින් සිටේවසා දීගු ෆර්නෑන්ඩෝ ඇතුළු පිරිස Thank you. ඒ ගීතයත් ඔබ බොහොම ආදරයෙන් ඔසවෙන්න කියලා විශ්වාස කරන්නේ. ඉතින් බක්මීල වැඩසටහන ඔබේ වැඩසටහන ඔබ බොහොම ආදරය කරන වැඩසටහන ඒ වෙනුවෙන් ඔබ තෝරපු ගීත අතරේ මා විශ්වාස කරනවා මේ ගීතය ඔබ ආදරය කරපු ගීතයක් බවට පත් වෙන චිත්‍රපටයේ ගීත සියල්ල මත ඉතාම ජනප්‍රියත්වයට පත් වුණා විශ්මාත්‍ය 1964 ඔක්තෝබර් මාසයේ 22 වෙනිදා පෙරගත වුණු සසරක හැටි චිත්‍රපටයේ ගීතයක් අපි අහනවා ඔව් සසරක හැටි චිත්‍රපටියේ මේ ගීතය නම් ඉතාමත්ම දුර්ල ගීතයක් අපිට අද ඇහෙන්නේ මේ ගීතයේ නවත නිර්මාණය වූ ගීතය. චිත්‍රපටය ශාන්ති චිත්‍රපට වෙනුවෙන් පැට්‍රික් රොඩ්රිගෝ නිෂ්පාදනය කළ අධ්‍යක්ෂකවරයා ඉස්පාමනාදී සංගීතවත් කළ ආර් මුතුසාමි දීපද රචකයා කරුණාරත්න දේශේකර ශූරින් ගීතය ගායනා කරනවා එම්.එස්. ෆර්නෑන්ඩෝ සමග නොයෙල් ගුණරත්න සහ හිරිස චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කළා අරුණ ශාන්ති ජීවරාණී කුරුකුළු සූර්ය සංගය කුමාර සමග වින්සන් වාස් බඹරා මල සොයලා පියඹා යනවා කිලිසිලියේ නව සුවඳක් වීදී එනවා වන බඹරා මල සොයලා පියඹා යනවා මේ ජීවනයේ නැත්නම් කාලේ පවතයාලේ යෞවන කාලේ ජීවනයේ නැත්නම් කාලේ පවතයාලේ සිලිසිලියේ නව සුවඳක් වීදී එනවා වන බඹරා මල සොයලා පියවා යනවා මල් පිපිදීලා සුළඟන තන්නේ මුචි කුරුල්ලෝ මුතද සන්නේ රස හැදෙනා තන් ගනිති සියල්ලෝ කල්පනි බොන්නේ නැද්ද කුරුල්ලෝ ඇත්ත තමයි සාතිකමයි උම්කනි බොනවාලු ඇත්ත තමයි සාතිකමයි උම්කනි බොනවාලු පිළිසිලි නව සුවඳක් පිහිනි එනවා වන බඹදා මල් සේලා පියමා යනවා පිළිසිලි නව සුවඳක් පිහිනි එනවා වන බඹදා මල් සේලා පියමා යනවා Thank you. සිසිලති ගංගා ගලබස්නේ එනට යුවේ රටනවතිනේ ඉන්දස එහිදී කරමින් හෝදු එය කලගෙනවා ඌරට හාදු ඇත්ත තමයි සාතිකමයි නැත්තේ මොකද යාළුවෝ ඇත්ත තමයි සාතිකමයි නැත්තේ මොකද යාළුවෝ ඉල්ලුවේ නවදවන ඉල්ලුවේ කෙනවා වන්න බඹරා මල කියලා කියවා යනවා ඉල්ලුවේ නවදවන කීවේ එනවා මේ විදිහට අපි බක්මීල් වැඩසටහනේ ගීත එකින් එක ඔබට පෙළගස්සනකොට බොහොම ආදරණීය බවක් දැනෙනවා. අපි හැම මොහොතකම උත්සාහ කරන ඔබට ඒ රසය උපරිමයෙන් ලබා දෙන්න. ඔබ දන්න දෙවෙනි සතිය ආදරණීය රසිකයෙකු රසිකාවියෙකු විදිහට අපේ වැඩසටහනට එන්නේ. ඔහු හෝ ඇය තෝරන ගීතත් සමග ඒ වැඩසටහනට බොහෝ දින ගිල්ලෙන් තියෙනවා. ඒ නිසා අපි ඒකත් ඔබට මතක් කරන්න කැමතියි. ඔබ කැමති ගීත නමයක් වේදී දුරකථන අංකයකට සහිතව අපිට යොමු කරත් අපිට පිළිවන්කම ලැබෙයි අවස්ථාව ලබා දෙන්න. පුංචි ඉඟියක් ලබා දෙන්න. කැමති ලබන සතියේ අපේ වැඩසටහනට සහභාගී වෙන ආදරණීය රසිකාවිය සුවිශේෂ කෙනෙක්. සුවිශේෂත්වයක් තියෙනවා ඒ වැඩසටහන. මොකක්ද කියලා බලන්න ලබන සතිය වෙනකන් ඉන්න වෙනවා. එයත් මතක් කරමින් අපි ඊළඟ ගීතයට යමු ලලිත් මහත්තයා 1956 නවැම්බර් මාසයේ 25 වෙනිදා තිරගත වෙනවා රම්බිලකයි චිත්‍රපටය. ඒ චිත්‍රපටයේ බොහොම ලස්සන ගීතයක්. නිෂ්පාදනය කරනවා එස්.එම්. නායකම් අධ්‍යක්ෂකවරයා ඒ.බී. රාජ්. සංගීතවත් කලා ආර්.මු. සුදාමි. දීපද රචක ඩී.ටී. සමයන්රු. මේ ගීතය ගායනා කරනවා කලාශූන්‍යනී ලතා වල්පොල ප්‍රධාන පිරිස. අරුණ ශාන්ති වීතා රත්නායක ක්ලයිස් සිල්වා චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කළා. මේ ගීතය අඩංගු රූපරාමයේ රඟපෑවා වීතා රත්නායක. මා විශ්වාස කරනවා වෙනසක් තියෙනවා. අපි මේක රස විඳ ගීත වලට වඩා මේ වචන භාවිතේ මේ ගැයුම තුලත් ඒ රසය ඔබට විඳ ගන්න පිළිවන් තුන ලැබේවි. මම දන්නේ ಭಾರತ සිනමාවේ තියෙන යම් යම් රසයන් අපේ සිංහල සිනමාවටත් යම් කාලයකදී බලපෑම් කළා. අපි බලමු මේ ගීතේ කොයි විදිහට අපිට ඒ රසය දැනෙන්නේ කියලා 1956 වසරේ තිරගත වෙන්නේ ඔක්තෝබර් මාසයේ 19 වෙනිදා චිත්‍රපටය තමයි මනුෂ්‍යත්වය. මේ මනුෂ්‍යත්වයේ චිත්‍රපටයේ ඉන්සානියත් නැති හින්දි චිත්‍රපටය කරා තමයි දෙබස්කවා සිංහලෙන් ප්‍රදර්ශනය කරන්නේ සිංහල නිෂ්පාදනය සීමා සහිත සිරම් තියටර්ස් චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ එස්.එස්. වාසන් සංගීතවත් කළා ශ්‍රී රාමචන්ද්‍ර ගීත රචකයා හර්බර්ට් සෙනවිරත්න මේ ගීතේ ගායනා කරනවා ජික්කි චිත්‍රපටයේ මේ ගීතේ ගායනා කරමින් රංගපෑවා දීනා රායි, දිලිප් කුමාර්, දේව් ආනන්ද සමග දීනා රායි ප්‍රධාන චරිත නිරූපණය කළා. Thank you. මේ ගීතය ඩිංගිරි මණිකා චිත්‍රපටයෙන් තෝරාගන්න 1956 මේ මාසයේ 11 වෙනිදා තිරගත වුණු මාව හංගාවන්නේ තාම හැඟුම්බර ගායනයක් සහිත ගීතයක් විදිහට මේ ගීතය අපි හඳුනාගන්නේ කලාශ්‍රී ලතාවල්කලගේ හඬින්. ඔව්. ඇත්තටම මේ ගීතයේ ඉඳලා තිබුණු රසිකාවිය පුංචි පහේ වරද්දක් කරලා තිබුණා ඩිංගිරි මණිකා චිත්‍රපටයේ රුක්මනී දේවි මහත්මිය ගායනා කරන මාව හුඟාවනේ වෙන ගීතය මේ ඉල්ලලා මේ ගීතේ ගාන කරන්නේ මේ ගීති නොවේ කලාශූරණී ලතාවල්පොල චිත්‍රපටය නිෂ්පාදනය කරනවා එළදිව ෆිල්ම් ආර්ට් වෙනුවෙන් එස්.ඒ. සෝමරත්න අධ්‍යක්ෂකවරයා ඒ.ඒ. සාමි සංගීතවත් කලා එස්.එස්. වේදා දීපද රචකයා කරුණාරතා අභිෂේකර තේජා සෙනවිරත්න සමග විමලා ගණේශයා ප්‍රධාන චත්ත නිරූපණය කළා මේ දින්ගිරි ගණකා චිත්‍රපටිය. මෙතන මේකේ සම්බගින්න අද අපි වැඩසටහනේ සම්බගින යනවා. ඔබට පිළිවන්නේ මේ වගේ ඔබ කැමති විදිහට තේමන්නේ ලෙවන්න ඔබේ අදහස් යෝජනා මේ චිත්‍රපට පිළිබඳ තොරතුරු ඕනම දෙයක් වෙන්න පුළුවන් අපේ ලිපිනේ තමයි නිෂ්පාදක බක්මී විල්ලුව රන්ගිරි ශ්‍රී ලංකා ගුවන්විදුලිය දඹුල්ල. නිෂ්පාදක බක්මී විල්ලුව රන්ගිරි ශ්‍රී ලංකා ගුවන්විදුලිය දඹුල්ල බොහොම ස්තුතියි අදත් අපේ වැඩසටහනේ සහ නිෂ්පාදකවරයා ලලිත් ප්‍රනාන්දු මහත්මයාට තාක්ෂණික දායකත්වයේ සමගින් අදත් වැඩසටහන සංස්කරණය කළේ මුදිත සඳුරුවන්. නිෂ්පාදනය කොට ඉදිරිපත් කළ මම 노란도록묻고또실드나서새로운상황 Thank you. විදියට ප්‍රත්‍යක්ෂ ප්‍රතිකර්මය සර්ව රාත්‍රික පිරිදේශනාව මිය පරලොවගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම සත්වත්ව වාස කරන ඥාතීන්ට